මේක ධර්මදේශනා මාලාවක්. ඒ ධර්මදේශනා මාලාවේ අනුපිළිවෙලක් තියෙනවා. ඉතින් මේ ධර්මදේශනාවන් පිළිබඳව යම් කිසි කෙනෙක් අලුතෙන් හොයනවා නම් සත්‍ය හොයනවා නම් අලුතෙන් එයා මේකේ අංක 1 ඉඳලා આવොත් ලේසියි අවබෝධ කරගන්න. එම නැති වුණොත් දැන් මේ වෙනකොට දේශනා කරන ලබන දේශනා අතරින් ධර්මය අවබෝධ කරගන්න උත්සාහ කරනවා නම් ටිකක් ඒක අමාරුයි. <laughs> මොකද දැන් අතිශය ගැඹුරෙන් ගැඹුරට යන්නේ. ක්‍රමක්‍රමයෙන් ගැඹුරට ආවා. අපිට කීප දෙනෙක් කතා කරන සල්පේස කතා කළා කියන හැමදෙම මේක අපි මේ ධර්ම දේශනා මැද්දෙන් අපි ඇහුවා. නමුත් තේරෙන්නේ නැහැ. එනිසා අපි ආයි මුලට ගියා. මුලට ගිහිල්ලා එකින් එක ශ්‍රවණය කරගෙන ආවා. ආ දැන් නම් තේරෙනවා. ඉතින් එහෙම අපිට දැනුවත් කරනවා. ඉතින් හොඳයි ඒක එහෙම අනිවාර්යෙන් මුල ඉඳන් එන්න ඕනේ. ඒක තමයි සම්ප්‍රදාය. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ සීල විසුද්ධිය, චිත්ත විසුද්ධියට ප්‍රත්‍ය වෙනවා කිව්වේ ඒකයි. චිත්ත විසුද්ධිය, දික්ටි විසුද්ධියට ප්‍රත්‍ය වෙනවා. ප්‍රත්‍ය කියන්නේ උපකාරය. උපකාර වෙනවා කිව්වේ ඒකයි. දික්ටි විසුද්ධිය, කාංකා විතරණ විසුද්ධියට ප්‍රත්‍ය වෙනවා කිව්වා. කාංකා විතරණ විසුද්ධිය මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියට ප්‍රත්‍ය වෙනවා කිව්වා. ඒ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියට ප්‍රත්‍ය වෙනවා කිව්වා. ඒ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය ඥාන දර්ශන විසුද්ධියට ප්‍රත්‍ය වෙනවා කිව්වා. හැබැයි එතනින් ඉවරයි. ඉතින් දැන් මේ වෙනකොට අපි දේශනා කරන්නේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය. දැන් මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියත් අපි අවසන් කළා දේශනා ඉතින් මේ වෙනකොට මම හිතන්නේ ධර්මදේශනා 140 ගාණක් අන්තර්ජාලයට මුදහැරලා තියෙනවා. මේ සසරින් නිවනට කියන මාතෘකාව යටතේ. එහෙනම් අදත් අපි දේශනා කරන්නේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය. තොර ප්‍රතිපදා කියන්නේ පිළිවෙත. පිළිවෙතේ පිහිටලා නුවණින් දැකීම. ඒක ප්‍රතිපදා ඥාන දර්ශනයයි. ඥාන කියන්නේ නුවණ, දර්ශනය කියන්නේ දකින. ප්‍රතිපදා කියන්නේ පිළිවෙත. එතන පිළිවෙත දැන් මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියේ ආරම්භ කරපු අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ඒ මේ විශ්වයේ සිදුවෙන නිවැරදි ධර්මතාවයන් පිළිබඳව යම් අවබෝධයක් දැන් මේ වෙනකොට තියෙන්න ඕනේ. සියලු සංස්කාර ධර්මය අනිත්‍යයි කියන කාරණය. සියලු සංස්කාර ධර්මය දුකයි කියන කාරණය. සියලු සංස්කාර ධර්මය අනාත්මයි කියන කාරණය. එක මේ වෙනකොට හොඳට පැහැදිලි වෙලා තියෙන්න ඕනේ. එහෙනම් දැන් මෙතන ඉඳලා අපි ඉදිරියට යනකොට අපිට උපදවා ගන්නවා අපි උපදිනවා උපදිනවා කියන්නේ සිතේ සකස් වෙනවා ඥාන නමයක් ඒ ඥාන නමයට කියන්නේ නවමහා විදර්ශනා ඔව් ඒක ආරම්භ කරන්නේ උද්‍යව්‍ය ඥානෙ බංග ඥානය බයිතුප්පට්ඨාන ඥානය ආධිනවානු දර්ශන ඥානය නිබ්බිදා ඥානය මුඤ්ඤිතු කමඤ්ඤතා ඥානය පටිසංකානු දර්ශන ඥානය සත්‍ය අනුලෝම ඥාන සංස්කාර උපේක්ෂා ඥානය සත්‍ය අනුලෝම ඥානය එහෙනම් අදත් අපි බලමු හැබැයි දැන් මේ වෙනකොට අපි පසුගිය සතියේත් කතා කළා දැන් මේ වෙනකොට අපට මාර්ගඵලවලට කලින් ලැබෙන ධර්මතා ටික අපිට මනසේ බලවත් වෙලා තියෙන්න ඕනේ මෙතනින් එහාට අනිවාර්ය මාර්ගඵල තියෙනවා. සෝවාන් හැබැයි සෝවාන් කියන එක චුල්ලසෝතාපන්න කියන ස්වභාවයේ අපි කාංකා විතරන විසුද්ධියදීත් හොඳට පැහැදිලි කරා. අදත් පැහැදිලි කරනවා. අරිහත්ත්වයට යනකම තව එකයි තියෙන්නේ ඥාන දර්ශන විසුද්ධිය. මේ මාර්ගඵල වලට එන්න නම් මෙන්න මේ ධර්මයන් නිවැරදිව වැඩෙන්න ඕනේ. ඒ වැඩුණොත් විතරයි මේ අධිග්ගමයන් හෙවත් මාර්ගඵල ලාභියෙක් වෙන්නේ. ඒ මාර්ගඵල ලාභියෙක් වෙනකොට එයාට විශේෂ ඥාන හතරක් තියෙනවා. ඒ තමයි අත්තපටිසම්භිදේ ඥානං, බුද්ධ ඥානං, ධම්මපටිසම්භිදේ ඥානං, බුද්ධ ඥානං, නිරුත්ති පටිසම්භිදේ ඥානං, බුද්ධ ඥානං, පටිභාන පටිසම්භිදේ ඥානං, බුද්ධ ඥානං. මේ ඥාන හතර මම ඊට කලිනුත් පැහැදිලි කරලා තියෙනවා. නමුත් මේ පිළිබඳව අවධානයෙන් අපි ඉදිරියට යන්න ඕනේ. තේරෙනවද? අවධානයෙන් ඉදිරියට යන්න ඕනේ. අර්ථ පටිසම්භිදේ ඥානං කියන්නේ ඵලය දන්නා වූ නුවණ. දැන් අපි යන්නේ හේතුවයි ඵලයයි කියන්නේ. මොකද නිරෝධාරය සත්‍ය කියන්නේ හේතුව නිරෝධ කිරීමෙන් ඉදිරි ධර්මය හටගන්නේ නැති බව මනසට හොඳට දැర్శණය වෙන්න ඕනේ. තමයි නිරෝධාරි සත්‍ය. ඒතර සමුදාය සත්‍ය කියන්නේ ප්‍රත්‍යා ප්‍රත්‍යෙන් නැත්නම් ප්‍රත්‍යාකාරයෙන් උදය දකින්න ඕනේ. උදේ කියන්නේ හට ගන්න. ඒ කියන්නේ උපකාරයෙන් හට ගන්න බව දකින්න ඕනේ. ශණයක් ශණයක් ශණයක් තුල ඉපද බිඳෙන නාම රූප දෙක ඊ타ත්ම මනාව පැහැදිලි වෙන්න ඕනේ. පිරිසිදු වෙන්න ඕනේ. S2 කෙන් බලා ඉන්නකොට ශනයක් ශනයක් පාසා ඉපදී ඉපදී ඉපදී ඉපදී බිඳි බිඳි යන නාම රූප දෙකක් දැర్శණය වෙන්න ඕනේ. සත්‍ය වශයෙන් සිද්ධ වෙන්නේ ඒකනේ. ඒකනේ සත්‍ය වශයෙන් සිද්ධ වෙන්නේ. නැතුව පුජ්‍යලයේ එහෙම් පුජ්‍යලයේ දැක්කට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මනසින් දකින්න ඕනේ ඉපදී ඉපදී ඉපදී බිඳි බිඳි යන නාම රූප දෙක. ඒකම ප්‍රත්‍යයෙන් උදය දකින්න ඕනේ. ඒ කියන්නේ උපකාරයෙන් උදය. ප්‍රත්‍ය නොවුනොත් අනුපාද නිරෝධය. ඒ කියන්නේ මතු හටගන්නේ නැහැ කියන එක දකින්න ඕනේ. ඒක නිරෝධාරය සත්‍යය. ප්‍රත්‍යෙන් උදය දකින්නවා කියන්නේ samudārya සත්‍ය. ඒ කියන්නේ හේතුයෙන්මයි හටගන්නේ කියන එක. ඒතර ඒක samudārya සත්‍යයයි. ශනයක් ශනයක් ශනයක් ශනයක් පාසා ඉපද බිඳිනවා. මොනවාද ඉපද බිඳින්නේ? නාම රූප දෙකක්. එච්චරයිනේ ලෝකේ තියෙන්නේ. වෙන ධර්මතාවයක් නැහැ. සබ්බසෝ නාම රූපස්මින් නාම රූප දෙකක් විතරයි ලෝකේ තියෙන්නේ. එහෙනම් ඒ නාම රූප දෙක ශණයක් ශණයක් ශණයක් පාසා ඉපද බිඳින ආකාරය ඇහැට රූපයක් පෙවුනට මනසට දැర్శණය වෙන්න ඕනේ. ඒක ඒ තමයි දුක්ඛාරය සත්‍ය. නේ? මේ ශණයක් ශණයක් ශණයක් පාසා ඉපද බිඳිනවා නම් ඒක මට ඕන විදිහට පවත්වන්නත් බැරි නම් ඒ තුල තියෙන ඊ타ත්ම නිවැරදිව අනිත්‍ය ලක්ෂණ ලක්ෂණය නම් විශ්ේ ක්‍රියාත්මක වෙන නිවැරදි ධර්මතාවය මනසට අනුගත වෙලා ඉවරයි. තේරෙනවද? අන්න එතනදී තමයි එතකොට උද්‍යව්‍යා ඥානය එනවා බංග ඥානය. බංග කියන්නේ සනෙන් අතුරුදහන් වෙනව නැහැ. තේරෙනවද? සනෙන් නැහැ අතුරුදහන්. ඒ තමයි බංග ඥානය කියන්නේ. එතනදී තමයි අර බයතුපත්ඨාන ඥාන කියන්නේ බය වෙන්නේ. එතකන් බය වෙන්නේ නැහැ. මම මැරෙන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නේ. මම කියලා පුච්චරයකුත් නැහැනේ. මැරෙන්න මම ඉන්න එපෑ. ඒතර අර ශණයක් ශණයක් ශණයක් පාසා ඉපද ඉපද බිඳී බිඳී යන ස්වභාවයන්. දර්ශනය වෙනවා නම් ඒක දුකයි කියලා තේරෙයි. අනිවාර්යෙන් දුකයි. බනහන් දාපු එක්කෙනෙක්ව මෙතන නැහැ කියලා දැන් දන්නවා. නෑනේ කෙනෙක්. බන කියන්න වාඩි වෙච්ච මමත් දැන් මෙතන නැහැ. මේ දෙකේ තියෙන නාම රූප දෙකේ ක්‍රියාවක් තියෙනවා. ඒක මනාව ඥාණයට හසු කරගන්න ඕනේ. තේරෙනවද? එතකොට දැන් අපිට මෙතනදී චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න ඕනේ. තේරෙනවද? දැන් ඒක කියන එකින් එක. මොකද දැන් චතුරාර්ය සත්‍යත් එක්ක යන්න ඕනේ. අනිත් එක අපි මුලදී ආරම්භ කළේ නීවරණ ධර්මයන් පහක් අයින් කරලා නිවනට අවශ්‍ය කරන ධර්මතා පහක් අපි එතන ඉඳලා වැඩුවා. ඒ තමයි සද්ධා, වීරි, සති, සමාධි, ප්‍රඥා. මේ පහ ඉන්ද්‍රිය ධර්මයන් වගේම බල ධර්මයන්. ඒතර මේ පහ තමයි නිවනට අරගෙන යන්නේ අර නීවරණ යටපත් කරපු තැන ඉඳලා. දැන් නීවරණ යටපත් කරලා ඇති මං හිතන විදිහට. දැන් කාමච්ඡන්දය තවමත් තියෙනවද? මන් දන්නේ. ව්‍යාපාදේ. ඒගොල්ලෝ දැන් අයින් කරලා ඉන්නේ අපි. තේරෙනවනේ. ඒතර මේ ධර්මයේ පිළිබඳව මේ සත්‍ය පිළිබඳව ගවේෂණය යෙදෙන යම් පුජ්‍යලයක් ඇත්නම් එයා නීවරණ ටික අඳුනගෙන එයාලා පැත්තකින් තියලා ඉන්න එපේ. මොකද මේ පස් දෙනානේ නිවන වැහුවේ මෙච්චර කල්. එහෙනම් ඒ වෙනුවට අපව නිවනට අරගෙන යන පස් දෙනා මේ වෙනකොට අතිශය ප්‍රබල වෙලා ඉන්න ඕනේ. බලවත් වෙලා ඉන්න ඕනේ. සද්ධාව. හරිනේ. තොනරුවන් කෙරෙහි ප්‍රසාදයේ පැහැදීම. මේක තියෙනවා අනිවාර්යයෙන්ම නැත්තම් මේ ධර්මදේශනය අහන්න ඉන්නෙත් නැහැ. මෙතන වියදම දරන්න ඕනෙත් නැහැ නේ. සද්ධාව තියෙනවා. වීරියක් තියෙනවා. කොහොම හරි නිවන් දකින්න ඕනේ. ඒකක් තියෙනවා. සතියක් තියෙනවා. මෙන්න මේක ඉතින් මට අප වෙන්න බෑ. ඒක ඉතින් තම තමන් තමයි දන්නේ. සීය කොහොමද පවත්න්නේ කියන එක සතිය. සමාධිය. ඒකටත් මට අප වෙන්න බෑ. ඒකත් ඉතින් තම තමන්ගේ සිත් තුළ ඇති කරගන්න එකක් අර පංච නීවරණ ධර්මයන් බැහැර කළා තියෙන කාලය තමයි සමාධි කියන්නේ. නීවරණ බැහැලා බැහැර කළා තිබ්බනම් යම් කාලයක් ඒ කාලයම සිත සමාධිය. ප්‍රඥාව කියන්නේ මෙන්න දැන් අපි ප්‍රඥාවෙන් තමයි දැන් එන්නේ. ප්‍රඥාවට තමයි එන්නේ. ඒ ප්‍රඥාවට එනකොට අපිට දැන් මේ පහ හොඳට බලවත් වෙන්න ඕනේ. සද්ධා, වීරි, සති, සමාධි, ප්‍රඥා. ඒකම අපිට එනවා හතක්. ඒ කියන්නේ මාර්ගඵලයන්ට දාන්න, මාර්ගඵලයන්ට පත් කරන්න අවශ්‍ය කරන සිත තුළ ගොඩනැගෙන ඒකට කියන්නේ බෝධි අංග කියලා. බෝධි කියන්නේ බුද්ධිය. බුද්ධියට හේතු අංග. ඒ හත වැඩෙන්නත් ඕනේ. ඒතොර ඒ හත වැඩෙනවද කියලා බලන්න ඕනේ. ඉන්ද්‍රිය ධර්මයන්ගේ බලවත්භාවය හා ඒ අධිපතිභාවය හොඳින් දකින්න ඕනේ. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න ඕනේ. අපි චතුරාර්ය සත්‍යෙම පටන් ගන්නවා. ඒකනේ අවබෝධ කරන්න දඟලන්නේ. මෙච්චර කාලයක් අනාදිමත් කාලයක් තිස්සේ බැරි වුණේ ඕකනේ. දැන් එහෙනම් මෙන්න බලන්න. දැන් අපි ගාම ඒකට එකින් එක එකින් එක කොටස් වශයෙන් ගන්න ඕනේ. නැත්තම් මේක බෑ. මොකද බුදුරජාණන් වහන්සේ අපි දන්නවා දික්ටි විසුද්ධියේදී මේක අපි කෑලි වලට කඩලා සුණු විසුණු කරානේ. 28ක් රූප වලට බෙදුවා. දොරවල් 6කට බෙදුවා. එතකොට අරමුණු 6කට බෙදුවා. විඥාන 6කට බෙදුවා. ස්පර්ශ 6කට බෙදුවා. වේදනා 6කට බෙදුවා. සංඥා 6කට බෙදුවා. දැන් මම මේ කියන ඒවා මම හිතනවා කට්ටිය බෙදලා ඇති කියලා. ඒකයි මම කියන්නේ මම කිව්වේ දැන් යන්නේ ගැඹුරට කියලා. ඉතින් මේවා අර නිවැරදිව කරගෙන ආවේ නැත්තම් අද මේ කියන දේත් වැටහෙන්නේ නැහැ. තේරෙනවද? <laughs> එහෙනම් තර සංඥා 6කට බෙදුවා. සංචේතන 6කට බෙදුවා. තෘෂ්ණා 108ක් තියෙන අපි 6කට බෙදුවා. විතර්ක 6කට බෙදුවා. විචාර 6කට බෙදුවා. ස්කන්ධ 5කට බෙදුවා. රූප වේදනා සංඥා සංකාර විඥාන. ආයතන 12කට බෙදුවා. දන්නවනේ අධ්‍යාත්මික හා බාහිර. ධාතු 18කට බෙදුවා. ඒතර ඉන්ද්‍රියන් 22කට බෙදුවා. භව 3කට බෙදුවා. භව 9කට බෙදුවා. පටිච්චසමුප්පාද අංග 12කට බෙදුවා. එතකොට දැන් මේ ආකාරය ඊ타ත්ම නිවැරදිව කොටස් වලට මනසින් මේ ටික විසිරවලා තියෙනවා නම් මෙතෙන් ඉඳලා යන්න හරි පහසුයි. මෙතෙන් ඉඳලා යන්න පහසුයි. ඒකයි මම කිව්වේ දැන් අර මුල ටික සම්පූර්ණ කරගෙන ඇවිල්ලා නැත්තම් අද කියන එක වැටහෙන්නේ නෑ. එහෙනම් දැන් අපි ගන්න එක කොටසක්. දැන් ගන්නවා. දැන් අපි ප්‍රතිපදාවේ ඉන්නේ. ඒ කියන්නේ පිළිවෙතේ. පිළිවෙත තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. දැන් අපි සීලයක් ගත්තා සීල විසුද්ධියේදී. එතකොට චිත්තය සිත විසුද්ධි කරගත්තා. නීවරණ ධර්මයන් බැහැර කළා. සිත සමාධියක් ඇති කරගත්තා. දැන් අපිට තව එකයි ඕනේ. ප්‍රඥාව. ඇයි? ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල තියෙන ওই ධර්මතා තුනයි. සීල, සමාධි, ප්‍රඥා. හැබැයි ඒ සීල අදි සීල වෙන්න ඕනේ. ඒ සමාධි අදි සමාධි වෙන්න ඕනේ. ඒ ප්‍රඥාව අදි ප්‍රඥාව වෙන්න ඕනේ. සීල සමාධි ප්‍රඥාව ඒ අනිත් දර්ශනවලත් තියෙනවා. ඒක නෙමෙයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ප්‍රඥාව. චතුරාර්ය සත්‍ය අවබෝධය. මේ චතුරාර්ය සත්‍ය කියන එක වෙනස් වෙන්නේ නැහැ. ඒකට කියන්නේ අවිපරිත කියලා. විපරිත කියන්නේ විකෘති වෙනස් වෙනවා. මේ සත්‍ය හතර ලෝකේ කිසි කෙනෙකුට වෙනස් කරන්න බෑ. දුක්ඛ කියන කාර්ය සත්‍යයක් කියන එක. හේතුව සමුදය ආර්ය සත්‍යයක්. නිරෝධාර්ය සත්‍යය කියන්නේ නිවන, නිවුණක් කියන එක ආර්ය සත්‍යයක්. මාර්ගාර්ය සත්‍යය. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. දන්නවනේ දැන් ඒක පිළිබඳ හොඳට දාන්න. හොඳයි දැන් අපි එකක් කරන් බලමු. එතකොට චතුරාර්ය සත්‍යය කියන්න ඕනේ. ඉන්ද්‍රියන් බලව බලවත් වෙන්න ඕනේ. මොකද නිවනට යනකම් මේ පස් දෙනා එක්ක යන්නේ. මේ පස් දෙනා නැතුව යන්න බෑ. සද්ධා, වීරි, සති, සමාධි, ප්‍රඥා. හැබැයි නිවනට තියලා මේ පස් දෙනා අපහු වෙනවා. මේ පස් දෙනාත් සසර දුක පිණිස විසක් සැප පිණිස මේ පවතින්නේ. හැබැයි නිවනට ප්‍රත්‍යයයි. ඒකනේ මුලින්ම කිව්වේ මගේ දහම කර තියාගෙන යන්න නෙමෙයි, ඒ ගොඩ වෙන්න විතරයි. තේරෙනවද? පහුරට උපමා කළේ ඒකයි. පහුර තියෙන්නේ එගොඩ වෙන්න විතරයි. එතන ඉඳලා කරේ තියන් යන්නේ නැහැ පහුර. මට එගොඩ වෙන්න උපකාර කළා කියලා. එහෙනම් සද්ධා වීරි සත් සමාධි ප්‍රඥාත් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්න ඕනේ. තේරෙනවද? ඒකෙත් තියෙන ලක්ෂණ තුන තියෙනවා. එතකොට බෝධි අංග කියන එක වැඩෙන්නත් ඕනේ. අනිවාර්යෙන්. එහෙනම් අපි එකක් අරන් බලමු. දැන් මේ ටික ක්‍රමානුකූලව වැඩෙනවද? වැඩිලාද? එහෙම නැත්නම් ඉතින් ආයි කායano පස්සන වේදනානු පස්සන චිත්තානු පස්සන ධම්මානු පස්සනාවට අනිවාර්යයෙන්ම ආයි බහින්න වෙනවා. හරිද? හරියට වඩාගෙන ආවා නම් අපි ඊට කලින් ධර්මතා ටික වඩලා තියෙන්නේ. සතර සම්‍යක් ප්‍රධාන. දැන් වැඩුවානේ ඒවා. සතර ඉද්ධිපාද. ඡන්ද, විරිය, චිත්ත, විමර්ශ. ඒතර සතර සතිපට්ඨාන. ඒක හරියට වැඩුවා නම් බලවත් වෙන්නේ පංච ඉන්ද්‍රිය. බල වෙනවා පංච මේ පහ බල වෙනවා ඊට පස්සේ ඉන්ද්‍රිය ධර්මයන් වශයෙන් අධිපති නායකත්වය ගන්නවා නිවනට ගෙනියන්න ඊට පස්සේ සකස් වෙන ධර්මතා හත තමයි බෝධි අංග සතිය ධම්මවිචි වීරය ප්‍රීති පස්සද්දි සමාධි උපේක්ඛා එතනින් එහාට තියෙන මාර්ගඵල ඒකම දැන් අපි මේවා ඔක්කොම ගන්නවා එකට දැන් එකට යන්නේ මේවා සේරම අර ඥාන හතර අත්තපටිසම්භිදේ ඥාන ධම්මපටිසම්භිදේ ඥාන නිරුත්තිපටිසම්භිදේ ඥාන නිරුත්‍ය කියලා කියන්නේ මාගදී භාෂාවෙන් අපි කියමු දැන් සලායතන කියනවනේ මාගදී භාෂාවේ සලායතන කියන්නේ. ඒතර ඒකේ නිවැරදි අර්ථයයි. ඒකට තමයි නිරුක්ති කියන්නේ. ඒතර සලායතන කියන්නේ ආයතන හයට. අපි ඒක එතකොට ඒක සිංහල භාෂාවට පරිවර්තනය කරගන්න. හැබැයි මාගදී භාෂාවේ නිවැරදි අර්ථය දකින්න ඕනේ. අවිද්‍යාව කියන්නේ මේකයි කියලා. සංස්කාර කියන්නේ මේකයි කියලා. විඥානය කියන්නේ මේකයි කියලා. දැන් විඥානය කියන්නේ අරමුණ දැනගන්න ස්වභාවය. සංස්කාර කියන්නේ පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනිජ්ජාභි සංකාර. ඒ කියන්නේ කුසල කර්ම, අකුසල කර්ම හා ධාන. තේරෙනවද? ඒ ඒවැ නිවැරදි අර්ථය ගන්න ඕනේ. අර්ථය තේරුම් ගන්න ඕනේ, අවබෝධ කරගන්න ඕනේ, නිරුක්තියයි. ඒ ඥාන තුල, එතකොට අත්ත පටිසම්භිදේ ඥාන ඵලය දන්නා වූ නුවණ. ඒ තුල සිත පවතින්න ඕනේ. ඒ ඥානය තුල හේතුව දන්නා වූ නුවණ ධම්මපටිසම්භිදේ ඥාන. ඒතර හේතුව දන්නා නුවණ ඕනේ. ඒතර අර මාගදී භාෂාවේ අර්ථය දැනගන්නා වූ නුවණ ඕනේ. ඵලය දන්නා වූ නුවණ, හේතුව දන්නා වූ නුවණ හා ඒ මාගදී භාෂාවේ අර්ථය දන්නා වූ නුවණ තුල ඒ ඥාන තුන තුල පවතින ඊ타ත්ම ලස්සනට ඵලය හේතුව හා ඒ භාෂාවේ ඒ අර්ථය. ඒක පටිභාන පටිසම්භිදී ඥානං මේ ඥාන හතර පෘථග්ජන පුච්චලයන්ට නැහැ. අපි කියවනේ දැන් මෙතන ආර්ය භාවයට යන්න ඕනේ. ඒතර ආර්ය භාවයට මේ ඥාන හතර උපදවපු නැති ආර්ය පුජ්‍යලයක් නැහැ. ඒ කියන්නේ සෝවාන් පුජ්‍යලයට තියෙනවා. සක්‍රදාගාම පුජ්‍යලයටත් තියෙනවා. අනාගාමී පුජ්‍යලයටත් තියෙනවා. අරිහත්ත්වයට ගිය පුජ්‍යලයටත් තියෙනවා. පෘථග්ජන පුජ්‍යලයන් කිසි කෙනෙකුට මේ ඥාන නැහැ. පෘථග්ජන පුජ්‍යලයන්ට. තේරෙනවද? මේ ඥාන හතරෙන් එකක්වත් නැහැ. මේ ඥාන හතර තියෙන්නේ අනිවාර්යයෙන්ම ආර්ය පුජ්‍යලයන්ට. දැන් එතකොට අපි එන්නේ පෘථග්ජන ස්වභාවයෙන් මිදිලා ආර්ය ස්වභාවයට. එතකොට අෂ්ටාර්ය පුජ්‍යල කියලා අහලා තිනවා. අෂ්ට කිව්වේ අටට. ආර්ය කිව්වේ උතුම් ශ්‍රේෂ්ඨ. පුජ්‍යල කිව්වේ නාම රූප දෙකටනේ. එහෙනම් අෂ්ටාර්ය පුජ්‍යල මහා සංඝරත්නය කියලා නේද හඳුන්වන්නේ. ඒ කවුද? සෝවන් මාර්ග සෝවන් ඵල දෙන්නයි. සක්‍රුදාගාමි මාර්ග සක්‍රුදාගාමි ඵල දෙන්නයි. අනාගාමි මාර්ග අනාගාමි ඵල දෙන්නයි. හයයි. අරහත් මාර්ග අරහත් ඵල. පැහැදිලිද කියන එක? එහෙනම් දැන් අපි ආරම්භ බලමු. මේ කරුණු ටික වට වෙලා එනවද කියලා. ඒ වට වෙලා එනවනම් ඊටාත්ම නිවැරදි අපි නිවැරදි පිළිවෙතේ ඉන්නේ ප්‍රතිපදාවේ ඉන්නේ. ඒතර ගැටලුවක් නැහැ. ඒතර මේක අපි මුලදි කියලා දෙන දීලා තියෙනවා මේක දැනගෙන දැකගෙන යන ගමනක් කියලා. බෞද්ධ දර්ශනය කියන එක නිවැරදි වචනය මේකට. දර්ශනය කියන්නේ දකින්නවා. මේ දකින්නේ නෝනේ. ඇහැට පේන්නේ මේ කිසි ධර්මතාවයක්. මාර්ගඵල ඇහැට පේන්නේ නැහැ. මේක දකින්නේ ප්‍රඥාවෙන් නුවණින් බුද්ධියෙන් ඥාණයෙන්. ඒ නිසා තමයි විඥා උදපාදි ඥානං උදපාදි චක්කුං උදපාදි පඤ්ඤා උදපාදි ආලෝක උදපාදි කිවි. කිව්වද එහෙම? කිව්වනේ. දැන් එහෙනම් අපි ගන්නවා චක්ක ප්‍රසාද රූපය. දැන් දන්නවනේ මොකද්ද කියන්නේ කියලා. අපි කියන්නේ ඇස කියලානේ. නමුත් ඇස නෙමෙයිනේ ඔක. ඔතන තියෙන්නේ අර භූතයන්ගේ විකාරයක්නේ. සතර මහා භූතයන්ගේ විකාරයක් නෙමෙයි තියෙන්නේ. ඒකනේ අර ඇතිවෙනසනේ නැති වෙන්නේ. එතකොට මේ චක්කෝ ප්‍රසාද රූපය දැන් අපි චතුරාර්ය සත්‍ය ගන්නවා ඉස්සෙල්ලා. මේ චතුරාර්ය සත්‍යත් එක්ක සම්බන්ධද කියලා. දැන් මේ චක්කෝ ප්‍රසාද රූපය ප්‍රත්‍ය තුල උදය දකින්න බැරිද? ප්‍රත්‍ය තුල උදය දැක්කොත් samudāre සත්‍ය ප්‍රකට වෙනවා බලවත් වෙනවා. තේරෙනවද කියන එක? දැන් මම මුලින්ම කිව්වා මේක දැන් අපි ගැඹුරෙන් ගැඹුරට යන්නේ කියලා. දැන් ප්‍රත්‍ය තුල තියෙන උදයක් මේක. ඒ කියන්නේ හටගන්මක්. ඒතර උදේ කියන්නේ හටගන්ම. අලුතෙන් හටගන්ම උදයයි. ඒතර ප්‍රත්‍ය තුල උදය දකින්න ඕනේ. ඒ කියන්නේ උපකාරයෙන් උදය දකින්න ඕනේ. ඒතර උපකාරයෙන් උදය මොකක්ද උපකාරය? කම්මචිත්ත ඍතු ආහාර. කලින් හොඳට පැහැදිලි කරලා දීලා තියෙනවා. මූලධර්මයේ කර්මයයි. ඒ ප්‍රත්‍යයෙන් උදය දකින්න. එතකොට සමුදය ප්‍රකටයි. හේතු වෙන්නේ මෙද හැදුවේ? දැන් අපිට ඥානයක් එනවා ඵලය දන්නා වුණවන චක්කු ප්‍රසාද රූපය හේවත් සතර මහා ධාතුන්ගේ ක්‍රියාව. ඒක ඵලේනේ. හරිද? හේතුව දකිනවා පෙර භවයේ කර්මයයි වර්තමාන භවයේ කම්මචිත්ත ඍතු ආහාර නාම ධර්ම දෙකක් සහ රූප ධර්ම දෙකක්. ඍතු ආහාර කියන්නේ රූප ධර්ම. කම්මචිත්ත කියන්නේ නාම ධර්ම. කර්මය නාම ධර්මයක්නේ. සිතේ ගොඩ නැගෙන එකක්නේ. ඒතර චිත්ත සිතේ ප්‍රවෘත්තිය හින්දානේ මේ පවතින්නේ මේක. ඒතර වර්තමානයේ හේතු හතරයි පෙර භවයේ එකයි. ඒ ප්‍රත්‍යයෙන් නෙමෙයිද මේ උදය. ඒ කියන්නේ චක්කු ප්‍රසාද රූපේ උදය දකින්න ඕනේ. දැන් උදය වෙන්නේ ශනයක් තුල හට ගන්නවනේ. එහෙනම් හටගත්තේ ප්‍රත්‍යයෙන් නෙමෙයිද? ආ එහෙනම් එතන තියෙන්නේ සමුදය ආර්ය සත්‍යයි. ඒ කියන්නේ හේතුවෙන්මයි හටගත්තේ. ඒතර ඵලය දන්නා වුණවන අර මේ භූතයන්ගේ ක්‍රියාව සතර මහ භූතයන්ගේ ක්‍රියාවනේ මේක. ඒක ඵලයනේ. දැන් ඒක මේ සිද්ධ වෙනානේ වර්තමානයේ මේ මොහොතේ ඒක සිද්ධ වෙනවා. එනයි ඵලය දන්නා වුණවන. ඒතර හේතුව දන්නා වුණවන වර්තමානයේ ධර්මතා හතරයි පෙර භවයේ කර්මයයි. හරිනේ? තේරෙනවද කියන එක? දැන් එතකොට ප්‍රත්‍යයෙන් උදේ දැක්කා. එතකොට මොකද්ද මනසට අනුගත වෙන්නේ ඒ ඥානය මොකද්ද? ඒ ඥානය තමයි samudāre satya. හේතුෙන්මයි හටගත්තේ. හරිද තේරෙනවද කියන? හේතුන් මේනේ දැන් හටගත්තේ. ඒතර හේතුන්ගෙන් දැක්කේ හට ගන්න ස්වභාවය ඒ උදේයි. උදේ කියන්නේ හට ගන්න. ඒතර ප්‍රත්‍යයෙන් හටගත්තේ. ධම්මපටි සම්බිදේ ඥාන. ඒ කියන්නේ හේතුව දන්නා උනවන. හරිනේ. දැන් එතකොට චක්කු ප්‍රසාද රූපය කියලා මාගදී භාෂාවෙන් කියන්නේ මහ භූතයන්ට. සතර මහ භූතයන්ටනේ. ආ. එතකොට කම්මචිත්ත කියන්නේ අපේ සිත තුළ ගොඩනැගෙන සිතුවිලි දෙකක්. හරිනේ? එතකොට දැන් මාගදී භාෂාවෙන් කම්මචිත්ත කියන්නේ එහෙනම් සිතුවිලි දෙකක්. එතකොට ඍතු ආහාර කියන්නේ සතර මහා ධාතු. හරිනේ? පෙර භවයේ කර්මයයි කිව්වා බුදුරජාණන් වහන්සේ. ତර පෙර භවයේ කර්මය කියන්නේ වර්තමාන භවයේ සිත හැසිරුණ ආකාරයනේ. ඒ කියන්නේ පෙර භවයේ කර්මය කියන්නේ ඒ භවයේ සිත හැසිරුණ ආකාරය. වර්තමාන භවයේ සිත හැසිරෙන ආකාරයනේ කර්මය සකස් කරන්නේ. වර්තමාන භවයේ සිත හැසිරෙන ආකාරයනේ කර්මය සකස් කරන්නේ. එහෙනම් පෙර භවයේ කර්මය සකස් කළේ සිත හැසිරුණු ආකාරයෙන්. හරිද? ඒ ධම්මපටිසම්භිද ඥානයි. එතකොට නිරුත්ති කියන්නේ ඒවැ නිවැරදි අර්ථය තේරුම් ගත්තා. ඒ ඥාන තුන තුල ඊ타ත්ම නිවැරදිව සිත පවතිනවා පටිභාන පරිසම්බිදේ ඥාන. දැන් මේ චක්කෝ ප්‍රසාද රූපය ආ ඒ පිළිබඳව අපි දැන් මෙච්චර වෙලා මෙනෙහි කරානේ. ඒ මෙනෙහි කරපු සිතට කියන්නේ නාම කියලානේ. මේ චක්කෝ ප්‍රසාද රූපය කියන්නේ සතර මහා භූතයන්නේ. සනයක් සනයක් සනයක් පාසා ඉපද බිඳිනවද නැද්ද? සනයක් සනයක් පාසා ඉපද බිඳිනවා. ඒතර ඉපද බිඳෙනවා කියනකොට අපිට ඥාන දෙකක් එනවා එතන. මොකද්ද? උදේවැය ඥානය හා භංග ඥානය. ඒ බිඳෙනවනේ. හට ගන්න ශනේ බිඳෙනවා. බිඳෙනවා කියන්නේ භංගය. ඒ කියන්නේ විනාශයයි. හට ගන්න ශනේ වෙන. ඒතර උදේවැය. ඒතර පළවෙනි ඥානය එනවා උදේවැය වශයෙන්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඊ타ත්ම නිවැරදි වූ ලක්ෂණ තුනත් එතන තියෙනවා. අනිත්‍ය අනිත්‍ය ලක්ෂණයේ අවසානය තමයි බංග කියලා කියන්නේ. අනිත්‍ය අවසානයනේ බංග කියන්නේ. එතකොට දැන් දුකයි කිව්වේ අර ශණයක් ශණයක් ශණයක් පාසා ඉපද බින්දිනව නේද? ඒක දුක නැද්ද? මොහොතකට හරි පවතිනවා නම් තමයි සැපයි කියන්න පුළුවන්. ශණයක් ශණයක් ශණයක් ඒ කියන්නේ චිතක්ෂණ 17ක් හා එක චිතක්ෂණයක් තුල ඉපද බින්දිනවා. ශණයක් ශණයක් තුලම ඉපද බින්දිනවනේ. එහෙනම් ඒක සැපයිද? ඒක සැපක් වෙන්න බෑනේ. තේරෙනවද? දැන් ඒ ඉපද බිඳීමේ අවසානයේනේ මරණය කියන්නේ. දැන් අවුරුදු 94ක් තිස්සේ පවත්වගෙන ආපු නාම රූප දෙකේ ඉපද බිඳීම් දෙක අවසන් වුණානේ. දැන් එංගලන්තේ මේ වෙනකොට. නේ? දැන් අපට ඒ ටිකම වෙනවනේ. ආ පවත්වන්න බෑනේ. එහෙනම් ඒ ඉපද ඉපද බිඳි බිඳි බිඳි බිඳි බිඳි බිඳි ආපු ස්වභාවය නෙමෙයිද? එහෙනම් අපටත් එහෙමම නේද තියෙන්නේ. ඒ ෂණයක් ෂණයක් පාසා ඉපද බිඳීම දුකයි. හරිනේ. දැන් නිරෝධාර. එතකොට ඒක තමයි දුක්ඛාරය සත්‍යය. ඒක දුක්ඛාරය සත්‍යනේ ශනයක් ශනයක් තුළ ඉපද බිඳීම. දැන් අනිත් කාරණේ තවදුරටත් අපිට දුක දුක කියන කාර්ය සත්‍යයක් කියන එක ප්‍රකට කරගන්න ඕන නම් අපි දැන් ওই ප්‍රවෘත්තිය ගලපනවා පටිච්ච සමුප්පාදයට එක්ක. ඒ කොහොමද? දැන් බුදුරජාන් වහන්සේ පැහැදිලිවම දේශනා කරන්නේ දැන් ප්‍රත්‍ය නූනොත් ඒ කියන්නේ උපකාර නූනොත් ඉදිරි ධර්මයේ හටගන්නේ නැහැ කියන එක. තේරෙනවද? ඔව්. හොඳයි අපි ඇලෙන සිතක් හැදුවේ නැත්තම් උපාදාන සිතක් හැදෙයිද? නැහැ. එහෙනම් එතකොට උපාදානය හැදුවේ නැත්තම් උපාදානය හැදෙන්නේම ඇලෙන සිත හින්දා නේද? සිත යම් තැනක ඇලුනොත්, ඒ අරමුණ බාරගත්තොත්, ඒ අරමුණ හොඳයි කිව්වොත්, එතන අපි උපාදාන කරගන්නවද නැද්ද? උපාදාන කරගන්න. උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණ. දැන් දුකයිද ජරා මරණ? ඇයි ඒ දුක උනේ? එහෙනම් හේතුව හැදුවද? ඇයි ඇලෙන සිතක්? දැන් ඇලෙන සිත හේතුවනේ. දැන් ඇලුනේ නැත්තම් උපාදානය කියන ඵලය හට ගන්නවද? නෑනේ. ආ එහෙනම් උපාදානය කියන ඵලය හටගන්න හේතුව ඇලීම නැමැති තණ්හාවනේ. තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ. හරිනේ. ඔව්. එතකොට මතු භවයක හටගන්න තියෙන දේක නිරෝධයක්නේ අපි කරන්නේ. ඊගාව භවය හටගන්නේ. කියන්නේ ඊගාව භවයේ අපිට මේ රූපයත් එපා. වේදනාවත් එපා. සංඥාවත් එපා. සංස්කාරයත් එපා. විඥානයත් එපා කියලානේ දැන් මේ අපි ඉන්නේ. මොකද මේවැ අපි දැන් අත්විඳලා තියෙනානේ මේකෙන් මොකද්ද වෙන්නේ කියන එක. එහෙනම් එතකොට අර ප්‍රත්‍ය හැදුවේ නැත්තම් ඊගාව භවයේ හටගන්නේ නැහැ නේද අනිත් එක. ඉදිරි ධර්මයේ හටගන්නේ නැහැ නේ. ඒක තමයි අනුපාද නිරෝධය, ඒ තමයි නිවන. ඒ කියන්නේ මුල් ධර්මයේ හැදුවේ නැත්නම් ඉදිරි ධර්මයේ හටගන්නේ දැන් තවත් කියලා දෙන්න තවත් විස්තර තණ්හාව කියලා දෙයක් ලෝකෙ තියෙනවද නැහැ. තණ්හාව කියලා දෙයක් ලෝකේ නැහැ. විඳින්නේ නැත්තම් කොහෙන්ද තණ්හාවක් තියෙන්නේ? වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ. වේදනා පච්චය තණ්හා. තණ්හාව කියලා දෙයක් ලෝකේ නැහැ. විඳීම කියන දේ හැදුනේ නැත්තම්. තේරෙනවද කියපේ? ආ? දැන් තවක් ගම්මුකෝ. දැන් අපි මෞකසට ආවේ ප්‍රතිසන්දි විඥානය අරගෙනනේ පෙර භවයේ කර්මවල එල්ලිච්ච මනසින්නේ ආවේ වර්තමාන භවයට. හරි. එතකොට ප්‍රතිසන්දි විඥානයක් මම කියනවා නැහැ කියලා. කර්ම සකස් වෙන්න කලින්. කර්ම සකස් වෙන්න කලින් ප්‍රතිසන්දි විඥානයක් තියෙනවද? ඉතින් එහෙනම් අපි අනුපාද නිරෝධයක් කරන්න. ඒ කියන්නේ මතු භවයේ හටගන්න තියෙන දේක නිරෝධයක් කරන්න නම් ඒ ධර්මතාවය හැදෙන ධර්මතාවය අයින් කරන්න ඕනේ. ඒ කියන්නේ සංස්කාර හැදුවේ නැත්තම් ප්‍රතිසන්දි විඥානයක් ගන්න බෑ. හරිනේ එතකොට. දැන් ඒක ඔයකොනේ පිරිණිවීම කියන්නේ. ආයි නැවත පුනර්භවයක් නැහැ කියන්නේ ඒකනේ. එහෙනම් එතකොට ප්‍රතිසන්දි විඥානය. දැන් නාම රූප දෙක ලෝකේ තියෙනවද? ඒත් නෑ. නෑ. ඒ දැන් රූපේ හටගන්න හේතු දැන් මුලදී කිව්වනේ. පෙර භවයේ කර්මය හා වර්තමාන භවයේ කම්ම චිත්ත ඍතු ආහාර කියන. ඒ පහ නැත්තම් රූපයක් තියනවද? නෑනේ. ඒ කියන්නේ මේ චක්කු ප්‍රසාද රූපය තියෙන්න නම් මේක ඇදගෙන ඉස්සරහට යන්න නම් කම්මචිත්ත කියන දෙක සීත උෂ්ණ හා ආහාරය කියන ධර්මතා හතර වර්තමානයේ අවශ්‍යමද නැද්ද? අවශ්‍යමනේ. හරි. ඒ ධර්මතා හතරත් නැත්තම් පෙර කර්මයක් නැත්තම් මේ චක්කු ප්‍රසාද රූපයක් කොහොමද? එහෙනම් එහෙම එකක් ලෝකේ තිබ්බද? නැහැ. හේතුන්ගෙන් හැදුවා. තේරෙනවද කියන එක? එහෙනම් හේතු නැත්තම් ඵලය නිරෝධයි. දැන් පැහැදිලිද කියන එක? තවත් කියන්න. දැන් ස්පර්ශය කියලා දෙයක් ලෝකේ තියෙනවද? නැහැ. ආයතන හය පහළ වෙන්න කලින් නැහැ. ආයතන හය. ඒ කියන්නේ ඇසත්, කනත්, නාසයත් දිවත් ශරීරයත් සිතත් කියන මේ ධර්මතා හය නැත්තම් කොහෙද ස්පර්ශයක් තියෙන්නේ? ආ තියනවාද ස්පර්ශය? එහෙනම් ස්පර්ශය කියලා දෙයක් ලෝකේ නැහැ නේද? අපි හැදුවනේ. එයි ආයතන හය කුරුම කරගත්තේ අපි. ඒ කොහොමද? නාම රූපච්ඡ සලආයතන. තේරෙනවද? එහෙනම් නාම රූප දෙකක් කියලා දෙයක් ලෝකේ තියෙනවද? නැහැ. ඒකට හේතුව හැදුවා අපි. ප්‍රතිසන්දි විඥානයක්. විඥානපච්චය නාම රූපං. හරිනේ. ඒතොර විඥානීය ප්‍රත්‍යයයි නාම රූප දෙකට එහෙනම් නාම රූප දෙක ලෝකේ නැහැ. අපි හේතුවක් හැදුවා. ඔක තමයි අත්තපටිසම්භිදේ ඥානං ධම්මපටිසම්භිදේ ඥානං. පැහැදිලිද කියන එක? හේතුව හැදුවේ නැත්නම් ඉදිරි ධර්මය නිරුද්ධද නැද්ද? නිරුද්ධයි. ඒක තමයි Nirodharya සත්‍යය. අපි හදන්නේ හේතුව. දැන් තව දුරටත් ගමු. මම දැන් තාම තේරෙන්නේ නැහැ කියන එක තේරුණා මදි කියන එක. දැන් ආශ්‍රව කියලා දෙයක් තියෙනවා නේ. ආශ්‍රව, කාම ආශ්‍රව, ආ, භව ආශ්‍රව, ditthi ආශ්‍රව, අවිජ්ජා ආශ්‍රව කියලා දෙයක් තියෙනවා නේ. ආශ්‍රව කියන්නේ මොකක්ද? ඇලෙනවා. ඔය ඇලීමට හේතු වෙන ස්පර්ශයයි. ඇයි? අපි ගමු කණයි ශබ්දය ගමු. ශබ්දයක් කනට ස්පර්ශ වෙන්න ඕනේ නැද්ද? ඇහිමේ සිත හැදෙන්නේ. හරි. ඒ ශබ්දයට ඇලෙනවා කියන්නේ ආශ්‍රවනේ. ඒක කැමතිනේ. ඒ මිහිරි ශබ්දයට කැමතිද නැද්ද? කැමති. ඒතර කැමති කියන්නේ කැමැත්තෙන් ඇලිලානේ එතකොට. එතකොට සිතේ තන ඇලිලා. ඒකනේ කැමති කියන්නේ. ඒතර ඒක කාමාශ්‍රවයක්. ආ. එතකොට ඒ ශබ්ද ස්පර්ශ වුණු හින්දා නෙමෙයි ඇලෙන්නේ. ශබ්දය ස්පර්ශ වුණානේ. ඒකට කියන්නේ සෝත සම්පස්ස. ඒ ඒ බාහිර ශබ්දය කනට ස්පර්ශ වුණ නිසා නේද ඇලෙන්නේ. එහෙනම් ස්පර්ශය හේතු වෙන්නේ ආශ්‍රවයන්ට නෙමෙයිද? ඒකට කැමැත්තෙන් ඇලිලා. ආ. ඒතර කැමැත්තෙන් ඇලිලා නම් එතන තියෙන විද්‍යාවද අවිද්‍යාවද? හරිනේ. දැන් එතකොට ආශ්‍රවයන්ට ප්‍රත්‍ය මොකක්ද? ස්පර්ශය. ස්පර්ශය ප්‍රත්‍යන දුකට. ඒ බාහිර ශබ්දය කනට ස්පර්ශ වුණාම අපි ඒකේ ප්‍රවෘත්තියක් බලාපොරොත්තු වෙනවා නම් පැවැත්මක් බලාපොරොත්තු වෙනවා නම් ඉදිරියට ගෙන යාමක් බලාපොරොත්තු වෙනවා නම් ජරා මරණ ලැබෙනවද නැද්ද? ඉතින් එහෙනම් දුකනේ හදන්නේ ඔක. ආර්ය සත්‍යයක් නෙමෙයිද ඒක? ඒකම ක්‍රමක්‍රමයෙන් ගැඹුරට යන්නේ. දැන් මේ ඥානය හොඳට දියුණු කරගෙන ආපු කෙනෙකුට තමයි මේක අල්ලගන්න පුළුවන් තේරෙන්නේ. නැත්තම් හැබැයි හොඳට විමසන්න පුළුවන් තේරෙනවා. දැන් පැහැදිලිද මම කියන්නේ? එහෙනම් අපි Nirodha ආර්ය සත්‍යයක්. ඒ කියන්නේ නිවන ආර්ය සත්‍යයක් කියන්නේ ස්පර්ශය නැහැ ආයතන හයක් නැත්තම්. ආයතන හයක් නැත්තම් ස්පර්ශය ලෝකේ කොහෙද තියෙන්නේ? තේරෙනවද කියන්නේ? එතකොට ස්පර්ශයක් නැත්තම් දැන් විඳීම් ස්පර්ශයක් නැතෝ කොහෙද විඳීම් ලෝකේ තියෙන්නේ? ආ? හැබැයි අපි හේතු හැදුවා නේද? පැහැදිලිද කියන එක? එහෙනම් අපි හේතු හේතුවා. ඒතර උපාදානය කියන එකක් ලෝකේ නැහැ. අපි හදනවා ඒකට හේතුව සිත් ඇලෙන සිතක්. හරිනේ. ඇලෙන තැනනේ උපාදානය වෙන්නේ. ඒකනේ තණ්හා උපාදාන කිව්වේ. තණ්හා පච්චයා උපාදාන. තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ. තෘෂ්ණාවක් නැත්තම් උපාදානයක් නැහැ. එහෙනම් අපි හේතුව නේද හදන්නේ. හේතු අයින් කළොත් ඒ තමයි නිරෝධාරි සත්‍ය. ඒ තමයි නිවන. ඒකනේ 108 ආකාරයේ තෘෂ්ණාවගේ නිවීමමයි නිවන. ඒ samudāri සත්‍ය. පැහැදිලිද? එතකොට නිරෝධාරි සත්‍ය කියන්නේ එහෙනම් අපි විඳින්නේ නැහැ විඳින්න නැත්තම් එලෙන්නේ වේදනාව දැනේවි වේදනාව බාරගන්නේ අපි අරමුණ බාරගන්නේ ඒ කියන්නේ හොඳ හෝ නරක වශයෙන් විනිශ්චයට යන්නේ නැහැ දැන් හොඳයි කියලා විනිශ්චයට ගියොත් ඇලෙනවා නරකයි කියලා විනිශ්චයට ගියොත් ගැටෙනවා නැද්ද එතකොට ලෝභයක් තියෙනවා දේශයක් තියෙනවා ඇලෙනවා කියන්නේ ලෝභයයි ගැටෙනවා කියන්නේ ඒ අරමුණ බාරගත්ත හින්දා නේද ඉතින් අරමුණ බාරගන්නේ නැහැ අපි එයි අරමුණේ ස්වභාවය අපි දැක්කා තේරෙනවද අරමුණේ ස්වභාවය අපි දැක්කා ඒකේ තියෙන අනිත්‍ය ලක්ෂණය ඒකේ තියෙන දුක්ඛ ලක්ෂණය ඒකේ තියෙන අනාත්ම ලක්ෂණය එහෙනම් එතන හේතුවයි තියෙන්නේ අපි හේතු හදන්නේ. පැහැදිලිද කියන එක? දැන් එතකොට ඒ වෙනකොට දැන් එහෙනම් චක්ක ප්‍රසාද රූපේ එතකොට එකයි මේ ගත්තේ. අරගෙන අපි දැන් දැන් මේ ටික ඔක්කොම බැලුවේ සතියෙන් හෙවත් සිහියෙන් නෙමෙයිද? දැන් මේ ටික හරියට පරීක්ෂා කරන්න නම් විභාග කරන්න නම් නිවැරදිව දැක ගන්න නම් සිහිය ඕනද නැද්ද? ඒකට කියනවා සතිය කියලා. සිහියට මොකද්ද කියන්නේ? දැන් මේ නිවැරදි දර්ශනය කියන්නේ චතුරාර්ය සත්‍ය දුක කියන කාර්ය සත්‍යයක්, සමුදය ආර්ය සත්‍යයක්, නිරෝධය ආර්ය සත්‍යයක්. එතකොට අපි මේකට ආවේ සීල සමාධි ප්‍රඥා තුලින්. එතන මේ ආර්ය සත්‍යයක් කියලා අපට අවබෝධ නම් එහෙනම් අපිට ප්‍රඥාව හේවත් ධම්මවිචි සම්බෝධියන්ගේ නෙමෙයිද? ආ මේ හේතුඵල දර්ශනය. ධම්මවිචි සම්බෝධි ධම්මවිචි කියන්නේ ප්‍රඥාව. නුවණ. දැන් එතකොට බුද්ධියට හේතු අංග නෙමෙයිද මේ වැඩෙන්නේ. හැබැයි ඒව එන්නේ නැහැ වීරයක් නැත්තම්. වීරයක් නැතුව ගන්න පුළුවන්ද මේවා? බෑ. ඒකට කියන වීරිය කියලා. එතකොට සතිය ධම්මවිචයේ වීරිය. අනිත් එක් කාරණේ තමයි ප්‍රීති. ප්‍රීති කියන්නේ සතුට. ඒ සතුට මේ පංචකාමයේ විඳලා ගන්න සතුට නෙමෙයි. අපි සතුට හොයන්නේ ඇස පිනවලා. කන පිනවලා. නාසය පිනවලා, දිව පිනවලා, කය පිනවලා. ඒකනේ අපි සතුට හොයන්නේ. ඒක ඒකට කියන්නේ පංචකාමය කියලානේ. දැන් ඒ පංචකාමය තුල ලබන ප්‍රීතිය නෙමෙයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ නිර්ාමිෂ ප්‍රීතිය. ඒ කියන්නේ නිවන පිණිස පවතිනා වූ ප්‍රීතියයි. හරි. මට දැන් පේනවා සත්‍ය. මට දැන් තේරෙනවා. මගේ ඥාණයට අහු වෙලා තියෙන්නේ දැන්. දුක කියන කාර්ය සත්‍යයක් කියන එක. සමුදය කියන කාර්ය සත්‍යයක්. නිරෝධය කියන කාර්ය සත්‍යයක්. නිරෝධක ඒකට ප්‍රතිපදා වාර්ය සත්‍යයක් කියන එක මගේ ඥාණයට දැන් අසු වෙලා තියෙන්නේ. එතකොට එන්නේ ප්‍රීතිය මොකද්ද? ආයක තමයි निराமிස ප්‍රීතිය. ඒ ප්‍රීතිය අරගෙන යන්නේ නිවනට. අර ප්‍රීතිය අරගෙන යන්නේ අර ඇස ඇසින් ලැබෙන ඇස කන නාසය දිව ශරීරය කියන ඒවා ඒවා ඒවා සංතරපණය කළ ලබන ප්‍රීතිය. ඒක කොහටද ගෙනියන්නේ? සසරට. අවීචයටත් දානවා කිල්ල. අටමහා නිරයටම දානවා. නැද්ද? ඔව්. ඒ සාමිස ප්‍රීතිය. ඒ කියන්නේ ලෞකික ප්‍රීතිය. ලෞකික වශයෙන් මේ ලෝකේ පෘථග්ජන පුච්චලය හොයන්නේ පංචකාමයේ නෙමෙයිද? දිව්‍ය ලෝකේ දෙවිවරු කරන්නේත් ඕක. තවුත් ඒකට බුදුරජාණන් වහන්සේ ලස්සන එක අවස්ථාවක පැහැදිලි කරා මහණෙනි මේ සක්විති රජුරු දන්නවනේ සක්විති රජුරු කියන්නේ ඒ කියන්නේ බුද්ධත්වයට පහලින් තියෙන තනතුර. ඒ තමයි සක්විති කියන්නේ. එක්ක බුදු වෙනවා, එක්ක සක්විති රජ වෙනවා කියුවානේ. එහෙනම් බුද්ධත්වයට මෙහෙන් තියෙන තනතුර තමයි සක්විති කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි. මේ සක්විති රජුරෝ මැරෙනවනේ. මරණයෙන් පස්සේ මෙයා තවතිසාවේ උපදිනවා. තවතිසා උපදී. තවතිසා දිව්‍ය ලෝකේ. ඒකේ නන්දන උයනේ දිව්‍යාංගනාවන් පිරිවරාගෙන මෙයා පංචකාමයේ විඳිනවා. හැබැයි මහණෙනි මෙයාට අටමහ නිරය උරුමයි. මෙයාට අටමහ නිරය උරුමයි. මෙයාට තිරිසන් ලෝකේ උරුමයි. මෙයාට പ്രേත ලෝකේ උරුමයි. මේක තවත් කතාවකින් කියනවනම් අර කඩිපෙලක් යනවා දැකලා ආනන්ද හාමුදුරන්ගෙන් ඇහුවානේ. ඔයාලා දන්නව නේද? කඩිපෙලක් මෙහෙම දිගට යනකොට ආනන්ද බුදුරජාණන්සේට hina ගියා. hina ගියාම ආනන්ද හාමුදුරුවෝ බැලුවා. හේතුවක් නැතුව hina වෙන්නේ නැහනේ බුදුවරු. ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ වහන්සේ සිනහ පහල කරා මේ හේතු මොකද කියන්නේ? ආනන්ද මේ කඩිපෙලක් යනවා පේනවාද කියලා. මෙතන එක්කෙනෙක්වත් නැහැ කියලා සක්විති රජකම නොලබපු අය. මෙතන එක්කෙනෙක්වත් නැහැ කියලා සක්විති රජකම නොලබපු අය. ওই සක්විති රජවරු ටිකක් යන්නේ කිව්වා. දැන් තේරෙනවද එතකොට? දැන් ඒකට කියනවා එහෙනම් අටමහා නිරේ උරුමයි ඒගොල්ලන්ට. තිරිසන් ලෝකේ උරුමයි. പ്രേත ලෝකේ උරුමයි. හැබැයි මහණෙනි යම් කෙනෙක් මේ හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න මේ හේතුඵල ධම නිවැරදිව අවබෝධ කරගෙන එයා අඩුම වශයෙන් චුල්ලසෝතාපන්න වුණොත් එයා අර සක්විති රජකම එහෙනම් මේ චුල්ලසෝතාපන්න ස්වභාවයේ අර සක්විති රජකම මේ චුල්ලසෝතාපන්න ස්වභාවයෙන් 16 පංගුවක්වත් වටින්නේ නැහැ කිව්වා. වටින්නේ නැහැ නේ. තේරෙනවද පැහැදිලිද කියන්නේ? එහෙනම් මේ හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න මේ තුලින් අපි නිවැරදිව නෙමෙයිද මේ ධර්මය අවබෝධ කරගන්නේ? පැහැදිලිද කියන එක. එහෙනම් අතර අපි සතිය, ධම්මවිචය, වීරය, ප්‍රීති අනිත් ඒවා තමයි පස්සද්ධි. දැන් මේවා වැඩෙනවද කියලා බලන්න ඕනේ. පස්සද්ධි කියන්නේ සංසිඳීම. ඒ සංසිඳීම කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි කියලා දෙකක් තියෙනවා. බෝධිඅංග අහලා තියෙනවනේ. ආ බෝධිඅංග මේ මාර්ගඵල වලට මෙහෙන් තියෙන්නේ. එතකොට දැන් කායපස්සද්ධි කියන්නේ කෙලස් වල අඩුවීම. කෙලස් ඒ කියන්නේ දැන් කෙලස් දන්නවනේ. ලෝභය ක්ලේශයක්. දැන් ඒක අඩු වෙලා තියෙන්න ඕනේ. දේශය ක්ලේශයක්. මෝහය ක්ලේශයක්. මානය ක්ලේශයක්. දිට්ඨිය දිට්ඨිය නම් දැන් නැති වෙන්න ඕනේ. මොකද දිට්ඨි විසුද්ධිය කරගෙන යාවේ. ඔව්. එතකොට කාංකත් විතරන විසුද්ධියත් කරානේ. එතකොට දිට්ඨි. එතකොට විචිකිච්ඡා තීන මිද්ද උද්දච්ච, අහිරික අනෝතප්ප. මේ දස ක්ලේශයන් දැන් දුර්වල වෙලා තියෙන්න ඕනේ. මේ මාර්ගයේ නිවැරදිව. ඒ කියන්නේ මේ විසුද්ධි මාර්ගයේ නිවැරදිව මේ දිගටම ආවනම් දැන් එතකොට අර කාය පස්සද්දි කියන ක්ලේශයන්ගේ අඩුවීමක් ඕනම තියෙන්න ඕනද නැද්ද? තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. චිත්ත පස්සද්දි කියන්නේ චිත්ත කියන්නේ සිත. සිත කර්මත් එක්ක පැටලෙන්න ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඒ තමයි චිත්තපස්සද්ධිය කියන්නේ. ඒ කියන්නේ එයා හොඳටම දන්නවා වේදනාවෙන් එහාට ගියොත් එහෙම එයාට නැවත සසරක් හැදෙනවා කියලා. වේදනාපච්චය තණ්හා. තණ්හාපච්චය උපාදාන. උපාදානපච්චය භව භවපච්චය ජාති ජාතිපච්චය එයා දන්න මේ ටික තමයි මට උරුම වෙන්නේ. දැන් උරුම වෙලානේ තියෙන්නේ. ජරා මරණ ශෝක දැන් වින්දානේ හොඳට. දැන් මේ භවයේ විතරද ඒ වින්දේ? නෑ දැසෙන් ගලාගෙන ගිය කඳුළු මහ සාගරයේ ජලයට වඩා වැඩි එක්කෙනෙක් මැරිලා. ඒ වෙනුවෙන්. එහෙනම් එතකොට චිත්තපසද්දි කියන්නේ කර්මවලසේ බව. කර්මශය. තේරෙනවද? මොකද කර්මශය කළොත් විතරයි ප්‍රතිසන්දි විඥානයක් නැත්තේ. සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ. එතකොට සංස්කාර නිරුද්ධ කරන්න ඕනේ. එහෙනම් සංස්කාර ගොඩ නැගෙන්නේ සිතේනේ. සිතේනේ කර්ම ගොඩ නැගෙන්නේ. එහෙනම් ඒ කර්ම සකස් නොවන ආකාරයට සිත පවත්තන්න එයාට මන අවබෝධයක් මේ වෙනකොට ඇවිල්ලා තියෙන්නේ. එයා කර්ම සකස් කරන්නේ කොහොමද ඒ කර්ම සකස් කරන්නේ? අරමුණ බාරගන්නේ. ඇහෙන් රූපයක් දැක්කා දැක්ක ගමන් දැක්කා එච්චර එතනින් එහාට ගෙනියන්නේ. දාරුචිරියට මොකද්ද කිව්වේ? දිත්තේ ඉතින් අන්න එතනට යසිත හදනවා, ගේනවා ක්‍රමක්‍රමයෙන්. අරමුණ බාරගන්නේ. අරමුණ බාරගත්තොත් තමයි චන්දරාගෙන් පටන් අරගෙන දිගටම යන්නේ. අරමුණ බාර ගන්නවා. අරමුණ බාරගන්නේ අරමුණේ ස්වභාවය දන්නේ. රූපය කියන්නේ භූතයන්ගේ විකාරයක්. මේ ඕක බාර අරන් මොකද කරන්නේ? මේකත් භූතයන්ගේ විකාරයක්. අර මේකට පේන දර්ශනයත් හතර පහ ධාතුන්ගේ විකාරයක්. දැන් විකාරද ගන්න එතකොට අපි? අන්‍යා එතකොට ඒ අනුව අරගෙන ඒකට චන්දරාගය ඇති කරගන්නේ. මේකට චන්දරාගයක් නැහැ ඇසට. චක්ක ප්‍රසාද රූපයට චන්දරාගය නැහැ. ඒෙන් ගන්න ආරම්මණයට චන්දරාගය නැහැ යගේ. එතනින් එහාට ප්‍රවෘත්තිය ගලපන්න බෑ. ඒ කියන්නේ කර්මය සකස් වෙන ආකාරයෙන් යන්න බෑනේ. කොහොමද? ඇස රූප දැන් සම්මුතියෙන් කියන්නම්. ඇස රූප දෙක නිසා සිතනේ. චක්ක විඥානේ කර්ණ තුන එකතු කරන ස්පර්ශයනේ. ස්පර්ශය නිසානේ විඳින්නේ. පසපච්චය වේදනා. ස්පර්ශය නිසානේ හඳුනාගන්නේ. ස්පර්ශය නිසාම තමයි සිත බලවත් වෙන්නේ. චේතනා. එතකොට කිව්වා චක්කු සම්පස්සජා චේතනා. දැන් එයා එතකොට චේතනාහිවත් කර්ම කියන තැනට ගෙනිච්චේ නෑ. කැඩුවා අරමුණ හට ගන්න තැනම බින්දා. විනාශ කළ දැම්ම ඒක. බාරගත්තේ නෑ අරමුණ. දැන් ඒකට තමයි චිත්තපස්සද්ධි කියන්නේ. සිත සංසිඳිලා. කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි. එතන සිත තියෙන්නේ. ඒතකොට සතිය වැඩිලා, ධම්මවිචි වැඩිලා, වීරිය වැඩිලා, ප්‍රීතිය වැඩිලා, කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි වැඩිලා, සමාධි වැඩිලා. එතන සිත එකගයි. උපේක්ෂාව වැඩිලා. ওই හත බුද්ධියට හේතු අංග හතයි. එතනින් එහාට තියෙන්නේ අනිවාර්ය මාර්ග හපල. ඒක කියනවා ඥාන දර්ශන විසුද්ධියේදී. මේ කතා කරන්නේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියයි. තේරෙනවද? මේ කතා කරන්නේ 6 වෙනි එක. එතකොට ඊගාවට තියෙන තව එකයි තියෙන්නේ. පැහැදිලිද කියන එක? දැන් ධර්ම දේශනාව අවසන් කරන්න කියන කාලය. පැග්ගිය තේරෙන්නේ නැනේ. ඔව්. විමසන්න. වෙන මොනවද කල්පනා කරලා ඇති වැඩක් නැහැ. ආ. මොකද මැරෙනවනේ. ආ. ඒකට වෙලාවක් නැහැනේ. දිනයක්. ඒකත් නැහැ. ආකාරයක්. දන්නෙත් නැහැ. තැන මොකුත්ම දන්නේ නැහනේ. <laughs> හැබැයි ඒක වෙනවා කියලා දන්නවා. අනිවාර්යයෙන්. එහෙනම් එතකොට මැරුණේ මේ පාර විතරද මැරෙන්නේ? <laughs> එහෙනම් සංකාර නිරෝධා විඥාන නිරෝධු. කර්ම සකස් වෙන්නේ නැති ආකාරයට මනස පවත්තන්ට එනවා. හොඳයි.